අවස්ථන දේශකයන්න් වහන්සේ ගලෙන් බිඳුනව මුරියා කඩවල ලබුනෝරුව ආරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජපාද මාන් කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම සූත්‍රයේ තුල අර මුක්ඛනා කියලා අතර මධ්‍යම ප්‍රතිපදාව කියනකොට මැද මොකද්ද අන්ත මොකද්ද කියලා සංවාදයක් ඇති වුණා. එතකොට අ කොහොමද ජීවි ඒක ස්වාමීන් වහන්සේ නමක් මතක් කරනවා මේ ස්පර්ශය සංකල්ප ස්පර්ශ සමග සංකල්ප ස්පර්ශ නිරෝධය නැදයි කියලා සයල් ස්වාමීන් වහන්සේ නමක් මතක් කරන ආධ්‍යාත්මික ආයතන එකාන්තයක් බාහිර ආයතනයක් එක්කන්තයක් නිර්මාණය නැදයි කියලා. සයල් ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරන රූපේ එක්කන්තයක් නාමයේ එක්කන්තයක් නිර්මාණය නැදයි කියලා. සයල් ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරන ප්‍රකෝපනා එක්කන්තයක් දුක් වේදනා එක්කන්තයක් උපේක්ෂා වේදනා නැදයි කියලා. සයල් ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරනවා අතීත උත්සන්ත අනාගත උත්සන්ත වර්තමානයේ නිරා ඒ දයයන්යන් කියන දේශනා කරන සත්‍ය උත්සන්ත සත්‍ය සමුදේත්සන්ත සත්‍ය නිරෝධය නදයි. එතකොට මෙන්න මෙතනදී ඒ අපිට බොහොම වටිනා කරුණික සම්බන්ධ වෙන ඉතින් මේ සංවාදයේදී විචිනහන් කියලා උපේක්ෂා කටපාඩම් කරගෙන දැන් කියන අයත්ම අපි ඇසුරු කරමින් ගමන් කරමින් අපි ඒක කියන අන්ත දෙකක් නැදත් අතාවදලා මේ කාගේ භාෂිතේ සුභාෂිතේ නියම වචන කියලා අපි බුදුරජාණන් වහන්සේ කියන මහම් කියලා බුදුන් වහන්සේලා ඔක්කොම බුදුරජාණන් වහන්සේලාගේ ගිහාන් බුදුරජාණන් වහන්සේ සාහිත්‍යකාරයල සාහිත්‍යදී මහණෙනි හැම දිනාගේම භාෂිතේ සුභාෂිතයක් නයි යහපත් වචනයක් නයි ඉවරදී එකකදීවත් මහණෙනි ස්පර්ශ එක්කන්තයක් ස්පර්ශ සමුදේ එක්කන්තයක් ස්පර්ශ නිරෝධේ නැතයි කියලා මෙන්න මෙතනින්නේ එතන අවධාරණය කරනවා මොකද අනිත් හැම දෙයක්ම අන්තවලට නොඇති ඒ මධ්‍යම එනානම් මධ්‍යම ඉන්නේ එන්නේ කියන ධර්මතාවයේ තුලයි එතකොට ස්පර්ශ එක්කන්තයක් ස්පර්ශ සමුදේ එක්කන්තයක් කියනකොට අපේ ස්පර්ශය අන්තේ මොකද්ද ස්පර්ශ සමුදය අන්තේ මොකද්ද ස්පර්ශ නිරෝධය මොකද්ද කියන කාරණාව ඩක් සම්මර්ථනය කරලා බලමු එතනදී දැන් ස්පර්ශයේ ස්කන්ධය කියන තැන ගත්තාම අපි ගන්නවා ආත්ම සම්පස්ස සේක සම්පස්ස ගහන සම්පස්ස දීය සම්පස්ස කාය සම්පස්ස මන සම්පස්ස මම පාළුවතේ දේවල් සිංහලෙන් කියන්නද ඒ එහෙම කියන තේරෙන්නේ එහෙම අපි හඳුනන. එහෙනම් මිනිස්සු හැබැයි කවුරු හරි වචනෙත් ඉන්නේ. එහෙනම් වන්දරතන මම අහනවාද? අහනවා හරි. එහෙනම් වන්දරතනට අනිත් වචනෙත් ඉන්නේ. එතකොට මේ ස්පර්ශයේ ආයතන හය තුල ස්පර්ශාන්ති කියන එකට මෙතන කියනවා ඒ ස්පර්ශ ආයතන හැරේ ස්පර්ශය ඊට පස්සේ දෙකද වේදනා මහත්ය අපෝ එතන අභිලෝචන සම්පස්සේ සහ පටිඝ සම්පස්සේ කියලා මෙන්න මේ අභිලෝචන සම්පස්සේ සහ පටිඝ සම්පස්සේ කියන ධර්මතා දෙක අතර තමයි අපිට ගොඩක් වටිනා ධර්මතාවයක් හම්බ වෙන්නේ බලන්න තියෙන්නේ එතකොට ස්පර්ශ සමුදයන්තය කියලා කියන්නේ ස්පර්ශින්ස උපදින ධර්මයන් කෙරෙහි පවතින තණ්හාව එතකොට ස්පර්ශය කියලාම ස්පර්ශාන්තය කියනකොට අපිට මේ ස්පර්ශ ආයතන හය නැතිනම් අධිවදින සංපස්සේ සහ කටික සංපස්සේ කියන අවස්ථාව දෙක හම්බ වෙනවා. ස්පර්ශ සමුදයන්තය කියනකොට සංහාවක හම්බ වෙනවා. අපි දැන් පොඩ්ඩක් බලමු ස්පර්ශයේ අන්තය කියන එක නැත්නම් අධිවදින සංපස්සේ සහ කටික සංපස්සේ කියලා අපිට ඒකෙන් බොහොම වටිනා කරුණු වාසියකට යන්න පුළුවන් කියලා මම හිතනවා. එතනදී අභිවචන සම්පස්සේ හා පටික සම්පස්සේ කියන කාරණාවලදී කියන මහත්ලාට වැටහෙන කියන හරි දැනට තියෙනවා. අපේ හැමෝම ලක්ෂණයක් නෑ කියලා තමයි කාවේ කරා. ඒකට අභිවචන සම්පස්සේ කියලා කියන්නේ නාම සම්පස්සේක අපි කියන්නේ මනෝ විඥාන සම්පස්සයක් කියනවනේ නාම ධර්ම අරමුණු කිරීම වශයෙන් ඉපදින මනෝ ස්පර්ශයට කියනවා අභිවචන සම්පස්සේ කියලා. සත්‍ය සම්පස්සේ හැදෙලා හඳුන්වනවා සත්‍ය සම්පස්සේ, චේත සම්පස්සේ, ගාන සම්පස්සේ, ජීව සම්පස්සේ, කාය සම්පස්සේ කියන මේ පහ හඳුන්වන පටිඝ සම්පස්සේ කියලා. පටිඝ සම්පස්සේ කියන්නේ රූපය ගැටීම නිසා ඇතිවෙන ස්ථයි. එතකොට පටිඝ සම්පස්සේ සහ අධිවචන සම්පස්සේ කියන මෙන්න මේ කාරණා දෙක අපි බලා ගන්න ඕනේ ඒක විස්තර වශයෙන් මහත්කමක් බලා ගන්න දැන් සූත්‍රයේ කියනවා මේ බොහොම අදිනා සූත්‍රයක් කියනවා බීජ විකාරයේ මේ මහා මහා දාන සූත්‍රයේ හරිදාන සූත්‍රය. මේ මහා දාන සූත්‍රයේ බොහොම වටිනා කරුණු දෙකක් කියනවා. ඒකෙන් අර බුදුරජාණන් වහන්සේ ආනන්දහාමුදුරන්ගෙන් අහන ප්‍රශ්න වර්ගයක් තියෙන්නේ. ඒකෙන් අහනවා නාම රූප නිසා ස්පර්ශය කියන එක නාම රූප පක්ෂය සලආතේ ප්‍රාථමික පක්ෂය පස්ස නමුත් එතෙන්දි නාම රූප පක්ෂය පස්ස කියන තැනින් දෙන්නන්නේ මොකද එතකොට සලආතක පක්ෂය පස්සත් අභිලෂින් සම්පස්සේ දෙකම අහිර නිසා මේ මොකද ඒ නිසා නාම රූප පක්ෂය ස්පර්ශ වෙන කොහොමද කියන කාරණාව මෙතනදී අපි පොඩ්ඩක් අභිලෂින් සම්පස්සේ ඇති වෙන හැටි හා සතිය සම්පස්සේ ඇතුළත් බලන්නේ ඒක නිදාන සූත්‍රයේ දෙන්නවා ආනන්ද තේහි ආනන්ද ආකාරේ නිමිති නිමිති කියලා ආනන්ද ධම් ආකාරයන්ගෙන් නිමියන්ගේ නිමිතියන් දෙන්නේ රූපය රූපකාරයයි සමවීම කියනනම් ඒ රූපකාරය ඒ රූපේ නැතිකල්හි නාමකයේ අධ්‍යයන සම්පස්සේ ඇතුළත් ඊට පස්සේ යම් ආකාරයෙන් ඉන්ද්‍රයන්ගේ නිමිත්තයන්ගෙන් නාම ධර්මයයි පැනවීමක් වෙනව ආනන්ද ඒ නාම ධර්ම නැතිනම් රූපකයේ පටික සම්පත්තියක් වෙන්නේද මේන කාරණාව එන්න මේ සිත්යේ තුල සමස්ත සතර නිර්මාණය වෙලා තියෙනවා රූපකයේ පටික සම්පත්තියට ආදි වචන සම්පත්තියක් අධිවචන සම්පස්සේ අධිවචන සම්පස්යෙන් නිසා රූපකය පටිවි සම්පස්ය කියන එක ඇතුළට හැටි. ඒකට අපි ඒ සම්බන්ධව ටිකක් පොඩ්ඩක් බලමු. අපි කියමු දැන් මහත්කලට ඈත තියෙන වස්තුවක් සිහි වෙනවා කියලා කියන්නේ අපි කියමු දැන් ලංකාවේ ඉන්න හෝ තියෙන හෝ ගියක් ඕගලන්ට ඔහේ ඉන්නකොට සිහිවෙන ගතියක් නැතිනම් සිහිවීමක් නැතිනම් ඕගලන්ට රූපය හම්බ වෙනවා රූපය දකිනවා රූපය ස්පර්ශ කරනවා කියන දැනුත් ලැබෙන්නේ නැහැ. ඒක නාම ධර්ම කියලා යමක් තියෙනවා නම් ඒ නාම ධර්ම නැතිකල්ලි පසුබිම් සම්බන්ධයක් ගන්න ඕනේ. ඊට පස්සේ සත්‍ය සම්පස්සේ කියලා යමක් නැත්තම් පටිච්ච සම්පත්තිය නැත්තම් යම් රූප කියලා ඇහිීමක් තිබුණේ රූප නැත්තම් අභිලෝක සම්පත්තියක් හම්බ වෙන්නේ කාරණාව ඒක අතීතේ කොහොමද අපි කොමාවක් හැටියට අරගන්නේ අපි මෙහෙම කතා කළොත් ඉතින් ගනි මම කොමාවක් කොහොම හින්දා පොඩ්ඩක් ගන්නම් මම හිතන්නේ දැන් අපි සුදු මහත්තයා ඉන්නේ ළඟට මහත්තයා ගෙදර නේද අපේ අම්මනේ පද්මසිරි මහත්තයයි වසන්ත සස්තුරත්න හරි නෑ මට ඒක මාස්තර අරසිට මම මට කොහොමද දැන් අපි කියන උතන ඉඳලා දැන් පද්මසිරි මහත්තයාට ඔතන ඉඳලා ගෙදර කියලා සිහි කරගන්න ගෙදර කියලා සිහි කරන්න පුළුවන් විදිහේ සිතිවිලි කරන ගතියක් ඒ කියන්නේ ඒකට කියනවා අභිවචන සම්පස්සේ කියලා හිතින් විතර අරමුණු කරන්න විතර සිහි කරනවා කියන ධර්මතාවයක් නැතිනම් විතර යනවා විතර අල්ලනවා කියන කාරණාවක් කියන්නේ නැහැ අපි කියන විතර ගිහින්ලා විතර මුක්තියක් අල්ලනවා නැත්තම් විතර යනවා කියන කාරණාව වෙන්න නම් මෙහෙම දෙයක් කියනවා කියන දැනුම උතර තිබුණොත් තමයි විතර සිහි කරලා යන්න පුළුවන් නේද එතකොට අපි ඒ කියන එක විතර කියලා දෙයක් එහි තියෙනවා මේ කියන දී දකින්න පුළුවන් විතර කියලා දෙයක් තියෙනවා කියන කමින්දයි අදිවචන සම්පත හිතේ සිහිකරන්න පුළුවන් තමයි කියන්නේ හිතේ සිහිකරන්න පුළුවන් කම නිසායි රූපේ ගාවට අභියන්න පුළුවන් එතකොට මෙතනදී අපිට ප්‍රතිපදාව වෙන්නේ අධිවචන සම්පස්සේ අපි කියමු බැරි වෙලා හරි gedara කියලා සිහි වෙනකොට පත්මසිරි මාතර කියන gedara කියලා සිහි වෙනකොට මේ අධිවචන සම්පස්සේ නිරෝධය කර බලන්න පුළුවන් වුණොත් අධිවචන සම්පස්සේ කියන gedara කියලා සිහි වෙනවා නම් මේ gedara කියලා සිහි වෙන දේද Taman සිහි කරන්නේ මනෝ සම්පස්සය. ඒ කියන්නේ Taman මේ චිත්ත ස්පර්ශ මනෝ සංපස්කයක් නිසා විතර කියන අදහස ඇතිවෙනවා ඒ අදහස Taman තුලම නැති වෙනවා කියන මට්ටමක් වෙනොත් හෝ දැක්කොත් හෝ ඒ මහත්යට විතර යනවා කියන ඒ කියන්නේ පටිඝ සංපස්කයේ උපදින්නේ නැහැ ඊට පස්සේ පටිඝ සංපස්කයේදී අපිට රූපේ තියෙනවා ඉන්නවා කියන මට්ටමක් නැති වුණොත් අධිවචන සංපස්කයේ උපදින්නේ නැහැ ඒකට අර නිවිඳ උපමාවම අපි පොඩ්ඩක් ගමු. අ සුදේශ ඉතා සීනිවර මොන්නේ කියන කර්මක මානස අරගෙන යන්න මේ ස්පර්ශ නිරෝධය කියන එක ගැන අපිට ලැබෙන්නේ මෙන්න මේ පරියාය. ඒ කියන්නේ අධිවචන සම්පස්සේ නිරෝධය බලන නිසායි පටිඝ සම්පස්සේ නූපදින්නේ පටිඝ සම්පස්සේ නිරෝධය බලන නිසායි අධිවචන සම්පස්සේ නූපදින්නේ කියන න්‍යායක් තියෙනවා. අපි කියමු මිරිඟුව නිසා අපිට ජඩය වගේ පේනවා නම් පේනකොට එතන පවතින ධර්මතාවයේ ඕගොල්ලෝ ඇත්ත ඇතිහිටිය දැක්කෝ මිරිඟුව නිසා ජලයේ කියන සංඥාවක් ජලයේ කියන ස්වභාවයක් අපිටයි තේරෙන්නේ ජලය කියලා බාහිර දෙයක් නෑ කියන විදිය නුවණ ප්‍රත්‍යෝත් ඕගොල්ලන්ට පැත්තකට ගිහිල්ලා සිහි කරන් බාහිර බලය තියෙනවා කියන ගමන කඳුනන. එතකොට බාහිර බලය තියෙනවා වගේ හිතට ගිහිනකොට ඒ සිහියෙන්නේ එතන හැම දෙයක් නෑ සිහියෙන්නේ මේ මනසයි කියලා හඳුනාගත්තොත් ඒ දේ බලන් යනවා කියන ධර්මතාවය ලැබෙනවා. එතනදී විශේෂයෙන්ම මතක් කළේ යම් ආකාරයන්ගේ ඉන්ද්‍රයන්ගේ නිමිත්තයන්ගේ රූපේ හරි පැමිණීමක් කරනවා නම් ඒ රූප ඇතිවෙයි අධිවචන සම්පස්සේ ඇති වෙනවා නාම ධර්ම ඇති වෙනවා අපි කියන්නේ දැන් ත්‍රිසංගත සතෙක් දිහා බලනද ත්‍රිසංගත සතා නිරංගුල නිසා ජලය වගේ සමන්ත පෙළෙනකොට හොඳට මෙතන බලන්න නිරංගුල නිසා මම මේක විශේෂයෙන් කියන්න මෙතන අවශ්‍යම තමයි නිරුන්දය නිසා දැන් කුරුසන්ට පහතේ ස්වභාවය සිහි කරගන්න. නියත් කලී කියන්නේ දැන් නිරුන්දය දිහා බලාගෙන ඉන්නවා. ඒ නිරුන්දය නිසා එයාට තියෙනවා හිතට නැගිලා සංඥාවක් ගමේ වගේ. දැන් මෙයා මේ නිදුංගුව නිසා තමා තුළ ජලයේ සංඥාවක් උපන්නා කියන නුවණ නැති නිසා බාහිර තියෙන වතුරක් තියෙනවා බාහිර තියෙන රූපයක් හැටියට තමයි දැන් වතුර දැක්කේ. යාට මෙහෙම රූපයක් තියෙනවා කියන තැනින් තමයි හිතන්නේ. ඔන්න දැන් සතික සම්පස්සේ තුල රූපයේ දැනීමක් කියලා කතා කරන්නේ. නිරෝධ නිසා ජලයේ වගේ සංඥාවක් පහළ වෙද්දී මේ නිරෝධයයි මේ ජලයයි එන්නේ දේ සහ පවතින දේ. පවතින දේ තමයි නිරෝධය හෙමිනදේ ජලය හෙමින දේවතා පවතින දේ කියන ධර්මතා දෙක ගැන නුවණක් නැති හින්දා පවතින දේමයි පිළිගන්නේ පිළින දේමයි පවතින කියන තැනයි මේ පිළිසංගත සතාගේ මනස කියන්නේ එයා දැනි බාහිර මෙහෙම ජලයේ තියෙන ජලයේ ඌ රූපයක් කියනවා කියන තැන තමයි ඉන්නේ ඔන්න ඔහොම ඉන්නවනම් රූපය ගැන දැනීමක් පනවනවනම් කෙනෙකු අභියෝගන සම්පෝෂණය හිටින්නේ ඒ කියන්නේ එතනින් පැත්තකට ගියාම කිසිම ජලය කියලා සිහි කරන්නේ උපදවන්න හිතට හසු වෙන ධර්මතාවය තිබුණේ නැති වෙනවා. ඔන්න පිරිසංගත ප්‍රකාරයට පුළුවන් බාහිර ජලයේ රූපයක් වෙනවා කියලා රූපේ සිහි කරන්න පුළුවන්. මේ රූපය ඇති වෙන විදිහට අරමුණු ගත්තාම ඒකේ තියෙන පාඩුව තමයි අභිවචන සම්පත්තිය නතර වෙන්නේ නැහැ. එන්න දැන් ගලේ තියෙනවා කියලා තීන්දරට කියනවා. ඊටත් තීන්දරක සතාව ගලේ කියලා සිහි කරනකොට සිහි වෙන්නේ දැන් එතන අභිවචන සම්පත්තිය, නාම සම්පත්තිය, මනෝස්පර්ශය. ඒ නාම ධර්මයන්ගේ අනිත්‍ය නොදන්නාකම නිසා ආපහු නිරුද්ධ කියන දන්තනවා මෙහෙම ජලයක් තියෙනවා කියන්නේ. ආවම ආයෙත් නිදිස භාවය ගැටෙනවා. දැන් නිදිස භාවය ආත්මේ ගැටෙන තැනට එන්නේ අර අභියතන සම්පස්සේ නිසා ඒ කියන්නේ මතුරක් කියනවා මෙහෙම රූපයක් කියනවා කියලා දැනුමක් තිබුණින්ද මේ දැනුම මුල් කරගෙනයි නාම ධර්ම අරමුණු කළා දැන් රූපයට එන්නේ. එන්න අධිවචන සම්පතින් සහ පටික සම්පතින් දැන් ආයෙත් ඇහැට නිදුතු භාවයෙන් යුක්ත රූපය ගැටෙනවා ගැටෙන නිසා ඔන්න ආයෙත් ගැලිය වගේ සංඥාවක් පහළ වෙනවා ආයෙත් මෙතනදී අත්‍යතේ ගන්න තියෙනවා ආයෙත් කරන්නේ මොකද රූපය කියන්නේ ප්‍රත්‍යක්ෂය ඇතුළත trying to reach isn't it රූපේ තියෙන විදිහට ආපහු මෙයා රණ්ඩු ගන්න. ඒ කියන්නේ ආපහු එතනදි ආයතරයක් මේ මුදුන් නිසා ජලය වගේ පේනවා කියන මට්ටම නැතුව මේ තියෙන්නේ බහැර මෙහෙම රූපයක් කියනවා කියන තැනකින් එන්නේ. එහෙනම් කියන්නේ ආපහු අධ්‍යයන සම්පස්සේ. ආපහු මෙහෙම කියලා දැනුමක් ඇතිවෙනවා. දැන් මේ ශාස්ත්‍රයේ තමයි රූපය කියනවා කියන දැනුමක් කියන කින්ද රූප හොයාගෙන යනකොට රූප ගැටෙනවා. ගැටෙන රූප වලින් අපි අයින් වෙන්නේ ආපහු මෙහෙම රූපයක් තියෙනවා කියලා දැනෙනවා. ආය දැනුම නිසා රූප හොයාගෙන යනවා අවසන් වෙන්නේ රූපය කියලා එකක් එහෙම තියෙනවා කියලා දැනෙනවා. රූපය හම්බ වෙන තැන අපිට විපාකයි ආපහු මෙහෙම රූපයක් තියෙනවා කියලා යන දැනුම නිමිත්තක් තියෙනවා ඔබ තමයි කාරණා කියලා කියන්නේ අපිට. ආපහු මේ දේ සීකරගෙන ආපහු මුදට යනවා. එතකොට මෙතනදී ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ අපිට පුළුවන්කම දෙන්නට ඕනේ රූපේ පරිහරණය කරනකොට අධිවචන සම්පස්සේ උපදින්නේ නැති විදිහට රූපය පරිහරණය කරනවා. නාම ධර්ම පරිහරණය කරනකොට පටිඝ සම්පත්තිය උපදින්නේ නැති විදිහට නාම ධර්ම පරිහරණය කරනවා. අපිට පුළුවන්කම තියෙනෝනේ විතර කියලා සිහි කරන්න බැරි නෑ. සිහි කරන්නේ දෝෂෙකුත් නෑ. සිහි කරන්න පුළුවන්. ධර්ම සිහි කරන්න පුළුවන්. ඕන දෙයක් සිහි කරන්න පුළුවන්. නමුත් ඇත්ත ඇත්තට දකින්න ඕනේ සිහි කරනවා කියන ධර්මතාවයේ හිත පිළිබඳ වූවා. මනස පිළිබඳ වූවා. තමන් විසින්මයි සිහි කරන්නේ. ඒ සිහි කරන දේ සිහි කිරීමත් එක්කම තමන් තුළම නිරුද්ධ කරනවා. ඒ සිහි කරන දේ බාහිරට කයිසි දෙයක් නෙමෙයි. නමුත් අපිට දැන් දෙදර කියලා සිහි කරනකොට සිහි කරන ස්වභාවය අපේ මනසට සිද්ධිය අපිට අහු වෙන්නේ බාහිර දෙයක් තියෙනවා කියන තැනකින් තමයි අපේ මනස පවතින්නේ. ඒ නිසායි මේ ආධිවචන සම්පස්ය හැම වෙලාවෙම අපිට එන්නේ පසුබ සම්පස්ය ඇති වෙන්නේ. ඒ හින්දා විතර හොයාගෙන යනවා. එන්න ගියාට පස්සේ ඒ ධාතුනාවක් ඒ ගැටීම නිසා හිතට අපිට සංඥාවක් පහළ වෙන්නේ. ආයෙත් අපි නිමිත්ත කියලා ගන්න කිසිම රූපයක් තියෙනවා කියලා තමයි. එතකොට අපිට කිසිම වෙලාවක කර්මය කියනක හිතෙන්නේ නැහැ. අරමුණ උදේ මතක් කළා අපිට නිකුත් 10ක් හරි හම්බුණු 10ම ඇති බවට රැස් වෙනවා අත්යෙන් මෙන්න මේ අභිගතන සම්පස්සේ සහ පටිඝ සම්පස්සේ කියන ධර්මතා දෙක තමයි සාපත්තෙන් ගත්තොත් විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය විඥාන කියලා මතක් කරන්නේ මේකම එතකොට මෙන්න මේ ස්වභාවය පවතිනවා කියලා කියන්නේ සසර දර මනෝමය යමක් සිහි කරගෙන අපි රූපයක් බලනවා. අපේ ආපෝ එතකොට අපි යම් රූපයක් තියෙනවා කියන දැනුම නිසා රූපයක් බලනවා නම් අපේ මනස අවසන් වෙන්නේ අපි බලපු විදිහේ රූපයක් කියනවා කියලා දැනෙනවා. කර්ම කියනකොට වෙන මොකුත් හිතන්න එපා. අපිට නැවත හොයාගෙන යන්න පුළුවන් විඥානයට දැකගන්න විඥානයට හොයාගෙන යන්න පුළුවන් විදිහේ නිමිති හම්බ වෙන බවම තමයි කර්ම කියලා කියන්නේ. අපි කියන පත්මසිරි මහත්තයාට දැන් උතන ඉඳලා සිහි කරන්න පුළුවන් නම් ගෙදර කියලා යමක් තියනවා කියලා. ඒ ගෙදර කියන දේ සිහි කරන තාක් එහෙම දෙයක් ඇති තාක් හම්බ වෙන තාක් ඒ දේ හොයාගෙන නොයයි ඉන්නේ. ඊට පස්සේ ඒ දේ ගෙදර දකින්න හම්බ වෙන අවස්ථාව, තේරෙන අවස්ථාව, දැන් දකින්න වගේ පහළ වෙන අවස්ථාව විපාකයි. ආපේ විපාකයේ අවබෝධ වෙන්නේ අපිට මේ ගොබර කියලා එකක් තියනවා කියලා දැනෙන්නේ. ගොබර කියනවා තියෙන විදිහට තමයි මම ඉන්නේ කියලා දැන මම සිතින් තමයි අපිට අවසන්නේ. ඒෙන් ගාව සත්‍යකට විරත් අධිවේතන කරම්පස් උපදවා ගන්න තියෙන හේතු ටික කියලා නෑ. සත්‍යකට විරත් අපිට ආපහු දෙදර කියන්නේ සිල් කරන්න පුළුවන්. එතකොට මෙන්න මෙතනදී උදේට අවධාරණයේ කියන්නේ අවධානයේ අරගෙන යන්න මේ අත්ලතන සම්පස්තිය තිබුණොත් අත්ලතන සම්පස්තිය කියලා කියන්නේ නම බාහිර දෙයක් පිළිබඳ දැනුමක් තිබුණොත් ඒකෙන්ද මෙයා ඉනාසි කියන්නේ අපිට හඳ වැඩි විපාකයක් ඇති වෙනවා අපිට අහවල් තැනක වතුරවලක් තියෙනවා වතුරක් තියෙනවා කියලා දැනුමකුත් ඇති වෙනවා. දැඩි පිපාසකුත් ඇති වෙනවා නම් අපි මේ වතුරවල හොයාගෙන නොඉන්නවා. අපි යනවා. ඒ ගියා කියලා කියන්නේ ආපහු අපිට වතුරවල හම්බ වෙනවා වතුරවල ගැටෙනවා. අපි ආපහු ඉන්නේ ආපහු පිපාසිය හඳුන් දවසට යන්න හේතු ටිකක් තියාගන්න. අන්න අහවල් තැන මෙන්න මෙහෙම වතුර ගලක් තියෙනවා වතුරක් තියෙනවා තියෙන තැනක එහෙ එහෙම එකක් ඇති බවට සබලයි අපි ආපහු එන්නේ. ආයෙත් පිපාසියකට දවසට ආයෙත් අපිට තියෙනවා ආයෙත් මේවා ඉන්න යනවා. මේ චක්‍රයේ මේ පැවැත්මට තමයි සතර කියලා කියන්නේ. ඒ කාරණුණකින් ගත්තා වගේ ආයතන හයෙන්ම ආයතනයක් සුලත් යම්තා රූපයගේ ප්‍රභේදයක් කියන්නේ. යම් ආකාරයන්ගෙන් නිංගයන්ගෙන් නිමුච්ඡයන්ගෙන් රූපේ කියලා බලනවා අපි. ඒක ආකාරයෙන්. ඒක නිංගවලින්, ඒක ආකෘති වලින්. ඒක නිමිති වලින්. අපි රූපය කියලා පැනවීම කනවනවා නම් ඒ රූපය කියන පැනවීම අධිකාක් අපිට අභිලෂණ සම්පස්සේ කියන්නේ එහෙම රූපය කියලා යම අපිට හම් වෙන තාක් ඒ රූපය අරගෙන දැනුම අපිට නැති වෙන්නේ එහෙම දැනුමක් යම් තාක් කියනවනම් යම්ම රූපයක් අරඹය යම්ම රූපයක් අරඹය අපිට දැනුමක් කියනවනම් ඒ රූප හොයාගෙන අවස්ථාවක් තියෙනවාම රූප හොයාගෙන මේවා නෙමෙයි. අපි මෙහෙම නිකන් උපමාවක් ගමු මම කියන්නේ අපි කියන දැන් මේක වගේ සතෙක් ඉන්නවා මිරිඟුව නැද්දේ. උතුරු පැත්ත බලනකොට එතන තියෙන මිරිඟු ස්වභාවය නිසා ජලය සංඥාවක් තමයි පහළ වෙන්නේ දැන් මිදුලේ සංඥාවක් නැති හින්දා එයා හිතාගෙන මේ ඉතුරු පැත්තේ දැන් වතුර වලක් තියෙනවා වතුරක් තියෙනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. දකුණු පැත්ත හැරලා බලනකොට දැන් ඉතුරු තියෙන මිදුල නිසා සමහරවල් තියෙනවා ආ ඒ පැත්තේ වතුර තියෙනවා කියලා එයා හිතාගෙන ඉන්නේ. නගර විතර පැත්ත ගන්නේ ඒ මිදුල නිසා ගලවලා තියෙනකොට ගලවලා තියෙනකොට එයා හිතාගෙන ඉන්නේ ඒකත් එක්ක වතුරක් තියෙනවා. ඒ බස්නාහිර පැත්ත හැරලා බැලුවොත් ඒකත් බලනකොට මේකින් කියන නිසා වැලේ වගේ තේනවා. එයා හිතාගෙන මේකත් එක්ක වතුර තියෙනවා. නැද නිදාගෙන ඉඳන් මෙයා වතුර වලක් නැද නිදාගෙන ඉන්නේ. මෙයා ඉන්න වතුරේම වතුර තියෙනවා කියන සංඥාවෙන් තමයි ඉන්නේ. එක තැනක විතරක් එහෙම නෙමෙයි. මොකද එයාට කර්ම රැස්නවා කියලා කියන්නේ. හතගත්ත හතගත්තේක නිරුද්ධ වෙනවා කියන එක තේින්නේ මොකද එයා බාහිර තියෙන වතුරක් නේ දකින්නේ. ඒ නිසා තපවතේ ගලේ තියෙන සංඥාවක් පහළ වෙනවා කියලා දැක්කොත් නිරුද්ධ නිසා ගලේ තියෙන සංඥාව තමාතුලා පහළ වෙන්නේ කියලා උතුරු පැත්තේ දැක්කොත් උතුරු පැත්තට අඳුරේ දික් කළා උතුරු පැත්තට දුවන්න පුළුවන් ජලයක් ඉතිරිපත් දකින්නේ නැහැ. එහෙකින් නිරුද්ධ නිසා තමා තුළ පහළ වෙන එක ගන්නවා. දකුණු පැත්ත බලනකොට දකුණු පැත්තේ නිරුද්ධ ස්වභාවය නිසා ජලය යන සංඥාවක් Tamanටයි පහළ වෙනවා කියලා දකින්නවා. ඒ විතරක් නෙමෙයි. උතුරු පැත්තෙන්ද ආදි ජල සංඥාවෙන් නිරුද්ධයි. ඇයි? එයා දන්නවා ඉස්සලා අරමුණේදී වෙලා තියෙන මේ සිද්ධියම. දැන් දකුණු පැත්ත බලනකොට නිරුන්දේ නිසා නම් ජලයේ වගේ සංඥාවක් පහළ වුණේ එහෙනම් මෙහෙම පහළ වෙන තැන දකුණු දිශාවේ දකුණු පැත්තේ ජලය කියලා දෙයක් නැත්නම් ඒ නිසා Tamanට නම් මෙහෙම තේන්නේ උතුරු පැත්ත බලන වෙලාවෙත් වෙලා තිබුණේ මේ ටික නැගිලි හිර වෙලාවේ බලනකොට වෙලා තිබුණේ මේ ටික බස්නාහිර බලන වෙලාවේදී වෙලා තිබුණේ මේ ටික එහෙම වුණොත් එයා නැග ඉන්නේ එකම දන පොද්දලේ තියෙනවා කියන අදහසකින් කරනවා. එතකොට පැත්තකට වෙලා පැත්තකට ගියොත් එක දන පොද්දලේ තියෙනවා අදහසක් එයාට නැති. නමුත් මේ නිවිගේ ස්වභාවය පහ ඒ නිසා පහළ වෙන සංඥාව තාපතෙන් ගත නාම රූප කියන ධර්මතාවයක්. දෙක තේරුම් කරගන්න බැරි කම නිසා රූපේ කියලා දෙයක් දකිනවා නම් අර පිළිසංගත කතා නිදිමු ස්වභාවය තමයි එතන තියෙන රූපය. සැබෑවතම පිළිසංගත කතාවට හම්බ වෙන රූපය තමයි නිදිමින් නම්යන නිදිමු ස්වභාවය. ඒ ස්වභාවය නිසා තමන්ගේ මනස තුළ පහළ වෙච්ච චිත්තජීවක ධර්මයන් තුළ තමයි ජලය වගේ පේන්නේ. ජලය වගේ තේන දේ තේන දේ දැනගන්න බව තේන දේ දැනගන්න බව විඥානයේ ඒ දැනගන්න දේක මේ සිතට හසු වෙලා තියෙන සිතෝත්කම පහළ වෙච්ච සිතෝත්කම උපන්න සංඥාවක් නිරුද්ධකෝද සංඥාවක්. ජලය වගේ තියෙන සංඥාවක්. සිතත් එක්කම උපන්න සිතත් එක්කම පවතින ඒ ජලය වගේ සංඥාව තමයි මේ අසුර කරගෙන ඉන්නේ. නමුත් මේ ස්වභාවය නුදන්ව එනවා. මේ ස්වභාවය නුදන්නා ගොඩකට රූප නිසා මේ නාම රූපද රූප නිසා නාම ධර්මයක් පහළ වෙනවා කියන එක නුදන්නකොට ආශ්‍රව කියලා කියන්නේ මෙතන කියන්නේ රූපයක් නැයි කියන කෙලෙසේ මත්තම ඉදිරිපත් වෙනවා. ආශ්‍රව නිසා ආපව අවිද්‍යාව කියන්නේ රූපය කියලා බලන ඉඳන්ම නාම රූප කියලා ධර්ම කාරණයක් තේන්නේ නැහැ. එතකොට හොඳට බලන්න මෙතනදී සිවිගංගත සතා රූපේ නික්මවා සිටියු. රූපේ නික්මවා කියනකොට හොඳට අදහස ගන්න ඉන්ද්‍රියවල නිසන ජලය වගේ තේනකොට මේ තේන ජලය වගේ තේන දේ බහැර තියෙන දේ කියලා ඒ තමයි යගේ රූප ආයතන. බහැර වතුර වගේ දෙයක් තියෙනවා. මේ තියෙන දේ බාහිර තියෙන දේ කියලා මේක තමයි හොයගෙන යන්න පුළුවන් දේ. ඒ එයාට රූපේ ගතන. එන්නේ එයාට රූපේ යයි හැමදේම කරන්න පුළුවන් නම් හැමදේම කියනකොට ගලයයි කියන මට්ටමේ ප්‍රඥාක්තියක් මොන්නේ මේ වස්තුවක් ඇසයි කියන තැනට යනකම් ප්‍රඥාක්තිය දිගනවා. එතකොට ඒ තිරසන්ගත සතා රූපේ බාහිර රූපයක් තියෙනවා කියන මට්ටම හිතේ රූපේ නොවිතුනා පෙවතුන. අධ්‍යයන සම්පස්සේ හිතේ නැහැ කියලා කියන්නේ සත්‍යකෘත ගාමකොට අනන්ත ආපහු වතුර තිබහා ඇති වුණාම හොයාගෙන යන්න පුළුවන් විදිහේ වතුරක් රූපයක් බාහිර තියෙනවා කියන තැන මනස තුළ නිර්මාණය වෙලා තියෙනවා. මනස තුල වතුරක් තියෙනවා කියන දැනුම ඇතුළත පිළිඳුනෝ පිටපස්සේ දුවනවා කියන එක නතර වෙන්නේ නැහැ. එන්න දැන් පටික සම්පස්සය පටික සම්පස්සය කියනකොට තේරුම් කරගන්න නිරිඳු ස්වභාවයේ ආධ්‍යාත්මික ධාතුවට අපි ඇහැයි කියලා පනවන තැන තියෙන ධාතු ස්වභාවයත් නිදිඳු ස්වභාවයත් දෙක ගැටෙන කම නිසායි. ඒ ගැටෙන බවට තමයි පටිච්ච සම්පස්සේ කියන්නේ. ඒ පටිච්ච සම්පස්සේ නිසා ආධ්‍යාත්මික රූපේ බාහිර රූපේ සමග ගැටෙන බවට තමයි කියන්නේ පටිච්ච සම්පස්සේ ඒ පටිච්ච සම්පස්සේ නිසා ඇතිවෙච්ච නාම ධර්ම ටික තේරුම් නොගත්ත නිසා ඒ නාම ධර්ම රූපයට අයිති කියලා බඳපු නිසා ආපහු බාහිරට ආපහු කම්පපු නිසා මේ අධිරතන සම්පස්සේ ගන්න කියන්නේ හිතට මෙහෙම දෙයක් සිහිකරන්න ඉතුරු වෙන්නේ. ඒකට උපමාවක් කිව්වොත් ඔබතුමන්ලා බැරි වෙලා කන්නාඩියට එබුණු වතුරකට එබුණු ඒගොල්ලන්ට ඕගොල්ලන් නුවණ තියෙනවා. සත්‍යකට යනකොට Taman දැකපු ඒ රූපේ නැති වෙනවා කියලා දකින හින්දා ඔගොල්ලෝ පැත්තකට ගිහිල්ලා මගේ සංඥාදී ශෝධනකට මගේ මූණ වුණ දැන් සංඥාදී අතර මූණ මෙහෙම මෙහෙම ඇතිනේ දැන් මූණ මේ මේ විදිහට කරනවා ඇති නේද? මුලට එඹුනහම ඡායාව වටන දැන් මේ ඡායාව මෙහෙම මෙහෙම ඇති නේද කියලා හිතනවාද? එහෙම දේවල් වෙන්නේ ඡායාව ඇති බවට හෝ හිතනවාද? අන්නදී මගේ ඡායාව ඇති කියලා දැරීම කිව්වොත් හිතනවා. වතුර මගේ ඡායාව ඇති කියලා දැරීම කිව්වොත් හිතනවා. එහෙම හිතලා අන්නදී හෝ ඡායාව හෝ කියන ඡායාව මේ මේ මේ කන්නාඩි හෝ වතුර හෝ කියන ඡායාව කියලා සිහි කරලා ඒක හොයාගන්න ඒක බලන්න ඔයගොල්ලෝ කවදාවත් යන්නේ නැහැ. යන්නේ. මොකද රූපේ දකින්න තැනින් ඒ පේනදී අවසන් වුණාම ඇති බවට මනසිතේ රැඳෙන්න. ඇති බවට මනසිතේ රැඳෙන්නේ නැත්නම් ආපහු එන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා කියනක තේරෙන්නේ නැහැ. එතකොට මෙතනදී අවිද්‍යාපත්‍ය සංඛාරා කියන තැන හොඳට දකින්ද අවිද්‍යාව කියලා කියන්නේ පටිච්ච සම්පස්සේ නිසා උපදින ධර්මයේ ඒ ස්පර්ශ නැතිව නැති වෙනවා කියලා නොදක්වහම අභියතන සම්පස්සය කියනවා. අභියතන සම්පස්සය නිසා උපදින ධර්මයේ අභියතන සම්පස්සය නැති වෙන නැති වෙනවා කියලා නොදක්වනකොට පටිච්ච සම්පස්සය කියනවා. පටිච්ච සම්පස්සය කියනවනම් පටිච්ච සම්පස්සේ නැතිවීම නොදක්වනකම තමයි අවිද්‍යාවේ සංකාරය තමයි අභියතන සම්පස්සය උපදින බව. අධිවචන සම්පස්සේ නිරෝධයේ නිබ්බතින බව තමයි අවිද්‍යාව සංඛාරයේ තම කටික සම්පස්සේ ඉපදෙන්න බව. එතකොට ඉපදෙනවා කියන්නේ පාට. එතනදී අපිට පුළුවන් තව ටිකක් මෙහෙම සිහි කරගන්න බලන්න. එතනදී තමයි අපිට ටිකක් ඕනේ අර නාම රූප කර්මතාවයන් තවත් දැන් මේ ප්‍රශ්නේ ඒ අන්තිමට කරකිලා ගන්න ඒ එතන දැනගන්න උදෙන් මේ දැන් අපි කියමු අපි යම් රූපයක් අද බලනවා නම් අපි රූපයක් බලනවා කියන තැන අද අපි හිතපු මේ හිත අත අපි ගන්න අද අපි ජීවත් වෙනවා මේ මානසික මට්ටම විතර සාකච්ඡාවේ දායකත්වය වෙනවා. ඒ එහෙමද? අපේ ආන්දරනේ මේ අනිත් ඔක්කොම අපේ ආන්දර අනිත් ඔක්කොම කියන්නේ මයික් මියුට් කරන්න කියලා. මේ සද්දයක් එනවා අපේ ආන්දරනේ. අපේ මේ මහත්යාගේ ඉතින් තමයි සද්දෙන්නේ ලොකුගේ මාත්මයාගේ මයික් එකෙන් ඒක මාතෙන් බල්ලේ බුණා වගේ මොකක් සද්දයක් නේද? ඒක මේ ඒක ඇරලා තියයි නැත්නම් මයික් එක හොල්ට් කරනවා. මෛත්‍රික මූර්තයන් වල කතා කරන වෙලාවට විතරක් දැන් කරන්නේ හරි. එහෙනම් හරිද? හරි වගේ හම්දුනේ. එතකොට හරි අරන්. එතකොට මෙන්න මෙතනදී අපි සඳහන් ටිකක් දක්ෂ වෙන්න ඕන කියලා කියන්නේ අද අපි පරිහරණය කරන මානසික මට්ටම තමයි ඒකේ නිවිස්මවා සිටින මානසික මට්ටම. අද අපි කර්ම රැස් කරන්න කියලා දුක ඇතිකර ගන්න කියලා සතර ඉදදීම ඇති කර ගන්න ඕන කියලා කවුරුවත් හිතන්නේ නැහැ එනි හිතන්නේ ඕනෙත් නැහැ. අපි අද මේ ජීවත් වෙන සිද්ධිය සිද්ධ වෙන්නේ ඒ විදිහට. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළාට අනුද අපිට සමාවතන සිද්ධ වෙන සිද්ධිය. මරණයෙන් පස්සේ උපදීමක් ගැන බලන්න එපා. එහෙම එකක් නෑ මේ අපි ආත්ම දිස්සෙින්දයි අපි උපදිනවා ආය මරනවා ආය මරනවා උපදිනවා කියලා කියන්නේ මේ පටිච්චසමුප්පාද ආරමුණ ගානේ වෙන සිද්ධියක් කියන්නේ. මේ මේ යම් රූපයක් අපිට හම්බ වෙනවනම් දකින්නවනම් මේ හරියට සම්පූර්ණ අවස්ථාව වගේ ඊට පස්සේ ඒ ටික අපිට අතහැරෙන්නේ කර්ම. කර්ම කියන්නේ මෙහෙම රූපයක් තියෙනවා කියන තැනදී. ඒකේ මෙහෙම රූපයක් තියෙනවා කියන දැනුම තමයි අපිට ආපහු මෙහෙම රූපයක් උපදවන්නේ. බලන්න. පස්සේ මහත්තයා දැන් විතරෙන් ඉඳලා විතර දැකපු බව බවල් හම්බෙච්ච බව ඒ ටික විපාක ටික. ඇයි රූපයක් දැක්කම නැහැ රූපයක් අපි ඉන්නවා කියන ටික නමුත් ඒකේ කිමත අවසන් නෙමේ දේ කියලා දෙයක් කියනවා කියන ගැඹුර නිර්මාණය වෙනවා. දැන් ඕක විපාක ඕක ගැඹුර විපාක තමයි ආර්ථික විවරට මේ ඉදිරියට යනවා. මෙයින් එතකොට මේ චක්‍රය අවදාවත් නතර වෙන්නේ නැහැ. විතර යමනාවේ නැවතුනත් මිත්‍රක මේ සසරේ කෙලවරක් නැහැ කියලා කියන්නේ. සසරේ අදක් නුලක් නැහැ කියලා කියන්නේ. රූපයක් තියෙනවා කියන දැනුම නිසා ඕගොල්ලෝ රූපය බලන්න යයි බලන රූපය නිසා ආපහු මෙහෙම රූපයක් තියෙනවා කියන දැනුම ඇති කරගන්නේ. මෙහෙම දැකපු රූපයක් බාහිර රූපයක් දකින්නතාව දැකපු රූපේ තියෙනවා කියන දැනුම නවත්තන්න පුළුවන් ධර්මතාවයක් ලෝකේ නෑ එහෙම දෙන්නේ රූපයක් තියෙනවා කියන දැනුම එනවා එහෙම දැනුම අසුතා කියන අවස්ථාවේ උදා වෙනකොට ඒකේ මත්තන් වලද අමෘතම නෙමෙයි වෙන්නකෝ නම් කුමන හෝ රූපයක් ඔය තියෙනවා තියෙනවා තියෙනවා කියන ගොඩේ මොන හෝ රූපයක් මොන මොන අවස්ථාවක හෝ අපි හොයාගෙන යනවා. ආයත හොයාග හම්බෙච්චදී ඇති බවටත් ඇතිදී ලබා ගන්නත් යන මේ චක්‍රයේ මුල් කෙලවරක් හොයන්න බෑ. අදකින් ඉවර වෙයි හිත ඉවර වෙයි අනිත් ඉවර වෙයි කියන පවත්මක් නෑ. මේ සිද්ධිය තමයි අපේ ජීවිතය ඇතුලේ අපේ ජීවිතය කියලා සිද්ධියක් නෑ යථාර්ථයට ගත්තාම ඔය රකාවමයි තියෙන්නේ. අපි මේ රූපයකට සාපේක්ෂවයි ඉපදෙනවා මරනවා කියලා කතා කරනවා. ඒ රූපයේ තියෙන පැත්ත අතහැරෙන්නේ චිත්තජයසිකයක් දැත්තෙන් ගත්තොත් ඉපදීම මරණ කියන එක කාලය ගුණාවක් නෑ මේ සිද්ධිය. ඉතින් මෙහෙම දෙයක් අරමුණු කරනවා අරමුණු කරන දෙයට විඥානේ දැක ගන්නවා රසගත්තේ නිසාම ස්පර්ශ ස්පර්ශයෙන් නිසාම නාම ධර්ම ටික හටගන්නවා ඒක විරෝධ වෙන නිසා ආයෙත් එහෙම දෙයක් කියනවා කියලා දැනුමක් ඇති කරගන්නවා ඒ දැනුම නිසා ආයෙත් විඥානයේ රූපයක දැස ගන්නවා ආයෙත් රූපයක දැසගත්ත කියන්නේ රූපයේ සංඥානකයි සංඥානක රූපයකට බාහිර ගැටේට ආයෙත් ස්පර්ශ වෙනවා ඒ ස්පර්ශයේ නිසා හටගත්තු දේ නැති වෙනවා කියන එක නොදකිනොත් ආයෙත් ඇති බවට දැනෙනවා මෙන්න මේ චක්‍රය හේතුඵල ධර්ම මේ නිසා මේ දේ මේ නිසා මේ දේ කියන එක රොටරියක් හැරගෙනවා රොටරියක් වගේ මේ ඒ කියන්නේ දැන් අපි කියමුකෝ පෑන් එකක් කරගෙනවා නම් මේක කෙරවලක් නෑ එතකොට නතර නතර වෙනවා මේ පින් කළා කුසල් කළා නැත්තම් නතර වෙනවා නිවන් දැකපු දවසට මේක නතර වෙනවා කියලා එහෙම එකක් නෑ මේ සිද්ධිය නතර කරගන්න ඉන්න කියන්නේ මේ ස්වභාවයේ හිතලම කරන්න ඕන එක අපිට හිතලම නම් ඒ කියන්නේ මේ දේ මෙහෙම වෙනවා නම් මේ වෙන එක හිතලම උවමනා දෙන්න නතර කරන්නද වෙනව නතර නොකළොත් නතර වෙන්නේ නැහැ. ඔබලෝ රූපකයේ පරිහරණය කරනකොට නැවත රූපේ හොයාගෙන යන්න පුළුවන් විදිහේ රූපයක් ඇති බවට හම්බ වෙන අදහම් වෙන මානසික මට්ටමේ තුලම පත් නතර වෙලා නම් ඉඳගෙන නම් ඔය පරාසයෙන් පරිසරයෙන් එළියට යන්නේ නැතුව නම් රූප බලන්නේ දැනගන්න මේ කර්ම රැස් වෙන විදිහට ජීවත් වෙන්න කියලා. මේ විදිහට ජීවත් වෙන අපි කර්ම වශයෙන් කුසල අකුසල කියලා දෙනම අමුතුවෙන් සිද්ධියක් බලන් දෙකක්. ඔය හම්බ වෙන ওই මිනිසු තුල හොඳ නරක තියෙනවා. එතකොට අපි නම් ලකුණවා කියලා කියන්නේ ඒ සත්‍ය නිදහස් වෙයි. සත්‍ය නිදුයි. එතකොට අපි මෙන්න මේක හිතලා කරන්න ඕන එක. කොහොමද අපි ඒක හිතලා කරන්නේ? මම කියන්නේ ඒකයි ඔය ස්වභාවය එන්න තමයි අර බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම පෙන්වන්නේ අපිට මේ විදර්ශනාව කියලා එකක් ඕනේ නෙමෙයි ඕකටයි. රූපයේ තියෙන පැනවීම පනවන්න බැරි තැනකින් නියම ක්‍රියාවෙන් රූපයට වර්ණනය කරන්නේ. ඒ කියන්නේ විසංගත සත්‍ය වතුර වතුරක් දකින්න වතුරේ රූපයක් දකින්නවා කියන ඒ දේම අපි පරිහරණය කරනවා. ඒ නාම රූප දෙකම පරිහරණය කරනවා. විවිධංගත සතාවේ මානසික මට්ටමින් බාහිර වතුර තියෙනවා කියන කෙනින් නිදුලා. සාමාන්‍ය ලෝකයා මේ තේින්නේ ගහක්, ගලක්, ගයක්, දොරක් කියලා දකින්න දේම ඒ නාම රූප දෙකම අපි පරිහරණය කරනවා. නැවත නිමිති නිහිතන විදිහට චක්ුණා රූපං විස්වාන නිත්තදා යෝති නාම ව්‍යංජනග්ගාහනි යක්ඛාදිකරණේන චක්ඛේන්ද්‍රං අසංවිතං විහරන්තං අභිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වාස්සයෙන් චක්ඛ සංවරය ප්‍රතිපද්‍යති රක්කති චක්ඛේන්ද්‍රං චක්ඛේන්ද්‍රේ සංවරං ආපද්‍යති දැන් ඔය ඔය සූත්‍ර පාඩ ඇහෙනකොට අපි හිතන්නේ දැන් ඒක තේරෙන තමයි චක්කුණා රූපං දිස්වා මෙනිමිත්තක් ගාවි හේතු නානුභ්‍යංජන ගාවි ඇහි රූප දැකලා නිමිති වශයෙන් අනුනිමිති වශයෙන් ගන්න එපා යම් කරුණකින් නිමිති අනුනිමිති වශයෙන් ගන්න කෙනාට ලෝභ දේශ ලාමක අකුසලයේ නිරුබන්දු නැවි ඒ ලෝභ දේශ ලාමක අකුසල ධර්මයේ නිරුබන්දු විදිහට නිමිති අනුනිමිති වශයෙන් ගන්න එපා ඇහැ සංවර කරගන්න. ඇහැ රැකගන්න කියලා බුදුරජාණන් දේශනා කරනවා. ඒකත් ඒ අර්ථ අපි අපේ කෙලෙස් ටික පවත්වන්න පුළුවන් විදිහට සාධාරණීකරණය කරගෙන අපිට ඕනෙ මට්ටමට අපිට නටන්න හැදෙන්න පුළුවන් මට්ටමට අර්ථ අරගෙන ඉන්නවා. ඒ කියන්නේ අපි දැන් කියන්නේ නිමිති වශයෙන් අනුනිමිති වශයෙන් ගත්තට කමක් නැහැ. යෝග දේශ ලාමක අකුසල ධර්මයෙන් විදිහට මෙන්න කියන්නේ වශයෙන් ගන්න. එතන මේ යෝග දේශ ලාමක අකුසල ධර්ම ඇති වෙන විදිහට රාගයත් ඇති වෙන විදිහට නිමිතයෙන් බලන්න එපා. ඒ කියන්නේ මෙයාගේ ඇහැ හොඳයි මෙයාගේ කන හොඳයි කියලා බලන්න එපා කියන තැනකින් තමයි අපි තෝරගන්නේ. අන්න නැත්නම් බුද්ධයා හොඳයි කියන දැනකින් ගන්න තමයි මේක තමයි නිමිත්ත. හරිද? ඔත් මෙතනදී නිමිති අනිමිති වශයෙන් හොඳයි නරකයි නිමිති අනිමිති වශයෙන් ගත්තොත් ලෝභ දේශ ලාමක අක්ෂර ධර්ම මේකදවා තියෙන්නේ නැහැ ඒකදී අර අපි මුලින් මතක් කරපු කාරණාවක් ලැබෙනව නෙමෙයි ලැබෙනවා රාග වශයෙන් ඇති වෙන විදිහට නිමිති ගත්තාම රාගය ඇති වෙනවා තමයි. තරහ ඇති වෙන විදිහට නිමිති අනුකරසන් ගත්තාම ඇති වෙනවා තමයි. නමුත් ලාමක ලෝභ දේශ ලාමක අකුසල ධර්ම ඇති වෙන විදිහ නිමිති අනිමිති ගන්න එපා කියනකොට යන තැන කෙරවලට ගත්තාම රූපය හම්බ වෙන රූපයක් මෙහෙම රූපයක් කියනවා මෙහෙම රූපයක් දැක්කේ කියලා නිමිත්තක් හෝ අනිමිත්තක් හෝ අහුවෙන විදිහට හිතට ගන්න එපා. අනිමිත්ත බවතාවක් වෙන විදිහට ඉන්නෝනේ අපි නිමිත්ත කියන එක දුක්ඛ, නිමිත්ත කියන එක සංකාරයක්, නිමිත්ත කියන එක ආයෝනයක්, ආයෝනය කියන්නේ කර්ම රැස්කරන ඕක බලන්න හේත කපිසන්දිදා මැද්දේ ඥාන කතා කියලා කොටසක් තියෙනවා. ඒ ඥාන කතා කියන්නේ නුවණවල් සම්බන්ධව එකත් ඥානෙ ඥානවල 73 සම්බන්ධව විස්තර කරලා තියෙනවා ඒ තින් එක එක නුවණ හඳුන්වන දැන් අපි කියමු බුදුරජාණන් වහන්සේ දේශනා කරන උද්‍යව ඥානෙ භංග ඥානෙ බද්ධපත්තාන ඥානෙ ආදීන ඥානෙ මුංචිත කම්මතා ඥානෙ පද සංකාන ඥානෙ සංඛාරුපේක්ෂා ඥානෙ සත්‍යංගෝමික ඥාන කියලා මේ වගේ නියමවල් කියනවා නම් ඒ සංඛාර උපේක්ෂා ඥානේ සත්‍යංගෝමික ඥානේ එතකොට නිබ්බිදා ඥානේ මේ නියමවල් ඇති කරගන්නේ කොහොමද කොහොමද කියලා දැන් හොඳට විස්තර කරලා තියෙනවා ඒ කියන්නේ සංඛාරය නිමිත්ත දුකක් හැටියට බයක් හැටියට සංකාරය ආයෝහණය ඉදදීම පැවැත්ම ගතිය මේ මොන සංකාරයන් ඉදදීම පැවැත්මක් නිමිත්තක් ඒවා තියෙනවනම් මේක තමයි සසර මේක තමයි දුක කියන්නේ අනිමිත්ත බවක් තියෙනවනම් අනායෝහන බවක් තියෙනවනම් මහත ගැනීමක් කියනවා නම් මුල්පදීමක් කියනවා නම් අපවත් නොපවත්මක් කියනවා මේක තමයි නිවන කියන්නේ මුදම. ඒකකොට අහෙන් භූත ගන්නවා නම් අපි නිමිති අනිමිති හැටියට නිමිති අනිමිති කියන්නේ ඕගලන්ට මම දැක්කපු රූපය අන්න අතනයි කියන්නේ කියලා ඕගලන්ට හොයාගෙන යන්න පුළුවන් නම් මිනිකටත් හරි කමන්නේ අන්න අපමයි කියන්නේ කියලා ඒ තමයි ඒගොල්ලෝ හොඳට මිනිස්සු කියන්නේ ඒක ගන්න පුළුවන්. මිනිස්සු තිබුණු යෝග දේශ දෙක නතර වෙන්නේ ඒ හොයාගෙන යනකම ළඟ ආපහු හොයාගෙන යන සිද්ධිය කියන ලෝභය. ඒක අපේ තාපත්‍යයෙන් වල නිදගන කියන දේශනා කරනවා. චක්කුණා රූපං දිස්වා මේ තුමනෝ හෝතු නෙදුම්මනෝ ඒක ඒක විහෙරති සති සම්පදාන හදලා දෙනවා. ඇනින් රූප දැකලා කැමති වෙන්නත් එපා අකමැති වෙන්නත් එපා ඇත්ත ඇතිවිදියේ දෙයකට වෙන්නේ. ඒක කියනකොට නම් අපි හිතාගෙන ඇහෙන් රූපෙක තියෙනවා තියෙන එකට ඇලෙන්න දෙන්නේ නැති ඉන්නේ කියලා. එහෙම නෙමෙයි. ඇත්ත ඇතිවිදියේ දෙයකට වෙන්නේ. මුලින්ම නිසා දැන් ජලය වගේ තියෙනවා. දැන් ලෝකයා වත්තක් කියනවා. සංගත හතර වතුරක් තියෙනවා කියලා පරිහරණයකින් රූපයක් තියෙනවා. ওই රූපයක් දකිනවා කියන දැනුමින් තියෙන්නේ. ওই රූපේ මේ වතුර හොඳයි අනේක වතුර නරකයි කියලා නම් වැළෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. මොකද්ද? ඒ රූපය හම්බ වෙන තැන ඇත්ත ඇතුලේ දකලා උපේක්ෂා කරනවා. මොකද්ද? මේ නිදුදු ස්වභාවය නිසා ජලය වගේ පේනවාන කියලා මේ නාම රූප දෙක හේතුඵල ධර්ම දැකලා ඇලෙන්නේ ගැටෙන්නේ තියෙන්නේ. ඒ වගේ ඔබේ තේන රූපයේට ඇලෙන්නේ හරි ගැටෙන්නේ හරි දෙන්නේ මේ ඇත්ත මොකක්ද කියන එක. ඇත්ත ඇතුලේ මොකක්ද උපේක්ෂ කරන දෙයක් නෑ. අපිට භූතයක් තියෙනවා කියලා දැකලා භූතය ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිතුවා කියලා අපි භූතෙන් ඉඳලා නෑ. ඒකයි බුදුරජාණන් දේශනා කරනවා. අවිද්‍යාව අනුසය අනුසයෙන් උපේක්ෂාවක් තියෙනවා. අවිද්‍යාව අනුසය අනුසයෙන් උපේක්ෂාව සඳහා මොකද රූපේ නොඉස්මවවන්නේ. එකක් ඕනනම් කලා ගන්න පුළුවන් මධ්‍යම නිකායේ සලායතන විභංගයේ මධ්‍යම නිකායේ දෙවෙනි කොටසේ මතක හැටියට සලායතන විභංග සූත්‍රයේදී ඒ උපේක්ෂා විදර්ශනා උපේක්ෂාව සහ එක්කන්නේ තේන්නන්නේ මේකම සහගත උපේක්ෂාව සහ දේහෙන සීත උපේක්ෂාව කියලා දෙකට බෙදලා දේහෙන සීත උපේක්ෂාව කියලා කියන්නේ පංචකාමයේ අසුර කළා වූ අවිද්‍යාවක අංශය වෙන උපේක්ෂාව. මේ උපේක්ෂාවේ ස්වභාවය කියනවා මොකද හුදෙකලා නෙවෙයි එතකොට ඔගොල්ලෝ මෙතනදි හොඳට තේරුම් කරගන්න ඕනේ නිමිතිවත් හිතන්නේපා දුක නැති කරනවා කියලා අද පවතින මානසික මට්ටම ඔගොල්ලෝ වෙනස් නොකරන වෙනස් නොකර කියලා කියන්නේ මේ ග්‍රහම ඉගෙන ගන්න ඕනේ දහම අහනවනම් දහමේ හැසිරෙනවනම් මේ දහම අහනවනම් මේ ඔක්කොම කලේ ජීවිතේ හැසිරෙන්න දකින්න. ඒක මම හැමදාම කියන්නේ නිවන් දකින්නවා කියලා මොකද්ද කරන්නේ? මොකක් කරන්නද මේ හදන්නේ? කියන කාරණාව අපිට තේරුම් කරගන්න ඕනේ. නිවන් දකින්නවා කියලා නිකම්ම නිවන් දකින්න මේ චක්‍රය කැරකෙන විදිහට සිද්ධ වෙන්නේ අපි කොච්චර බණ ඇහුවා කොච්චර භාවනා කළා කොච්චර සමාධි වැඩුවත් අපි විදර්ශනාය කියලා මොකක් හරි එකක් කරනවා නමුත් අපේ ශාස්ත්‍රයේ ජීවිතේ උම නම් හොඳට දකින්න වෙනසක් වෙලා නැහැ අපිට ඒ ප්‍රගත්ම වෙනස් වෙන්නේ මේ කරන්න ඕනේ මේ ඉගෙන ගන්න ඒක මේ ප්‍රගත්ම වෙනස් කරගන්න ප්‍රගත්ම කියනකොට අපි ජීවිතෙන් කරගන්න ඕනේ ජීවිතය පරිහරණය කරන ලබ ටික ටික හරි එකපාරට බැරි හින්දා තමයි සීලයෙන් භවවතෙන් දෙක සංවර කරගන්නේ සමාධියකින් යම් චිත්ත සමතියක් ඇති කරගන්නේ මොකදද එකපාරට බැරි නිසා ටික ටික හරි මේ ජීවිතය පැවැත්මක් කරගන්නේ පැවැත්ම කියන්නේ මුලින්ම දකින්නකොට සංසංගත කපාට ජලයමයි කියන තැනකින් සංවේදෙන් කියලාගෙන පරිණාමවා වගේ අපිට යම් වස්තුවක් වෙනකොට රූපෙමයි කියන තැනකින් සංවේදෙන් කියලාගෙන පරිණාම නම් අපි ඇත්තකට යනකොට දැක්කපු රූප රූප එහෙම රූපයක් වෙනවා කියලා නිමිති පිටිනකොට නතර කරනවා කියන එක තේරෙන්නේ එහෙම මේ වෙන සිද්ධියක් වෙනවනම් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ නැහැ එහෙනම් මෙහෙම මාර්ගයක් මෙහෙම කර මේ චක්‍රයක් නේද තියෙන්නේ කියන්නේ හොයාගන්න උනේ හේතුව හොයලා දුන්නේ. මේ චක්‍රයක් නම් තියෙන්නේ මේක වමනාව නතර කළොත් මිසක නැත්නම් නතර වෙන්නේ නැහැ කියන කාරණාව කියන්නේ. අපි අවිද්‍යාව ගැන කර්ම ගැන කොච්චර දැනුමක් තිබුණත් වචනයක් වචන කතා කළාට සමායිත අපිට පොඩක් කියන්න දැනෙන්න තියෙන්න පුළුවන් කර්ම ගැන. නමුත් එදිනෙ ජීවිතේ අපි කර්ම රැස් වෙන පිළිදෙඩ නැන්නේ. මොකද අමුතුවෙන් ඕන්නේ කර්ම රැස් වෙනවා කියලා අමුතුවෙන් අපි යමක් කළා කියලා ජීවත් වෙන්න විතරයි කරන්නේ. අද කර්මය කියලා එකක් හරි අවිද්‍යාව කියලා එකක් හරි කුසල අපිට කර්ම කියලා එකක් හරි අපිට දන්නේ ධර්මයක් ගන්න හින්දානේ. දහමක් කිසිම දෙයක් නෙවෙයි මේ සාසනේ බහැර කෙනාටත් ඒ සිද්ධියම වෙලා තියෙනවා. එයා ඇහෙන් රූපයක් බලනවා පැත්තකට යනකොට දැකපු රූපේ තියෙනවා කියන තැන තමයි හිතෙනවා ආයෙත් තියෙන රූපේ හොයාගෙන යනවා ඒ தත්ත්වය යන්නේ අපිත් ඒකත් වෙනනම් යන්නේ ඕකයි සතර පවත්න කියලා දන්නේ නැත්තම් මේ ශාස්ත්‍රය නැති මේ ශාස්ත්‍රය නිදීමයි මේ දුක මේ පැවැත්ම නැති වෙන්න කරන්න ඕනේ. එහෙනම් මේ ශක්තියෙන් මුදෙන විදිහට නැවත නැවත ටික ටික හිතමුරු කරන එක මේකෙන් කරන්න තියෙන දුක නැති කරන්න කියලා කරන්න තියෙන මේක කියලා ඒ දැනුම අපිට නැත්තම් අපේ ජීවිතයටත් නෑ වෙනසක් නෑ අපේ ජීවිතයේ අද වටිනවා මේ කාරණා ටික අපි මේ කරන්න හදන්නේ මොකද්ද කියන කාරණා ටික නෙදෙන අදී අනිකුත් කෙනෙක් නිවන් දකින්න කියලා යමක් කරනවා නම් ඒකත් මොනවානම් භාවනා කරනවා නම් දර්ශනා කරනවා නම් මේ කරන්නේ මොකද්ද කියන එක තේරුම් නොගෙන කරන ඒ අද කරන ඒ කෙනාට වඩා වටින් නොකරන දෙවිට බලද්දී මේක දැනගෙන ඉන්න පුළුවන්. කොහොමද කිනුත් ඒකෙන් ජීවිතේ පිටත් රැකවල ගන්න. එච්චරට වටිනා කරුණක් මේ මම මතක් කරන්නේ යම් දවසක දුක නැති වෙනා නම් නැති වෙන්නේ මේ හේකලකම ශාස්ත්‍රය අතර දෙන්නේ. ඒකත් නැවතත් මම අවධාරණය මතක් කරන්නේ විචල නැවැත්වුවොත් මිසක කවදාවත් නතර වෙන්නේ. උපමාවක් මම මිනිස්සු ඉන්නවනම් මහ මෝඩයි නම් කාන්තාරයක මේ ආයෙම ඉඳගෙන එහා පැත්ත බලන මේ මිනිස්යාට ජලය වගේ පේනවා නම් විපාකයක් ඇති වෙනවා නම් උතුරු පැත්තේ ඉන්න මේ මිනිස්යාට දකුණු පැත්තේ වතුර තියෙනවා වගේ පේන්නේ. මේ ඩිංගුවත් ඩිංගුව කියලා දන්නේ නැහැ නෝන නෑ මෝන මිනිස්සෙක් ඉන්නේ. දකුණු පැත්තේ දිනන වතුර බොන්න කියලා. අනේ ගියාම වතුර නම් හදින්න. දැන් දකුණු පැත්තෙන් නම් උතුරු පැත්ත දිහා බලනකොට දැන් තේනවා එහෙ වතුර වගේ. දැන් නුවණනේ සුත්තක්. හේන්නේ හම්බුනේ දේක දැඩෙන්න ගන්නවා. ඒක විඥානයක් දැකීම කියනවා ප්‍රඥාවක් දැකීම නෑ. විඥානය කියලා කියන්නේ දකින්න අහන්න දැනෙන්න දැනගන්න පුළුවන්. දකින්න දේක ඔබ්බෙන් අහන දේක ඔබ්බෙන් දකින්නවා කියන එක තමයි ප්‍රඥාව ඒක නෑ. ඒක තිරසංගත සත්‍යයට විඥානෙත් කියන ප්‍රශ්නය කියලා කියන්නේ. ප්‍රඥාව කියන්නේ ඇත්ත ඇති හැටි දැක්වීම. විඥානය කියන්නේ සම්බෝධි මාර්ගමොත් දැක්වීම. දැනීම. මේ දැකීම දැනීම කියන මේ ප්‍රඥාව සහ විඥානයේ අත්දැකීම දෙන්නේ මත්තනි සමානයි. නමුත් මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. දැන් නුවණ නැති කෙනාටත් මේ විඥානයට කියන විදිහම දැන් ඉතිරිගත වතුර වගේ තියෙනවා. එන්න ඒ පැත්තට බලන්න. දැන් විඥානයේ අධ්‍යක්ීමට වතුර වගේ තියෙනවා. වතුර වගේ තියෙනවා දකුණු පැත්ත. හත්ියව නෑ හැබැයි. ඒ පැත්තට බලන්න. ආයි දකුණු පැත්තෙන් ඉදිරියට බලන ඒ පැත්ත වතුර වගේ තියෙනවා. හොඳයි මේ මිනිස්යාගේ මේ දිවිම අවබෝධ නොකර වෙන්නේ නතර කරන්න පුළුවන්ද? ප්‍රඥාව නැමැති එක චුට්ටක් හඳුලක් තිබුණම මේ චක්‍රය නතර වෙනවා. විඥානයේ අධ්‍යක්ෂණය විතරක් තිබුණොත් ඒ පැත්ත මෙහාට දක්වනවා මේ පැත්ත මෙහාට දක්වනවා. එහාට මෙහාට දුවයි නිතර. අවදාවත් මේ යහත මෙහාට යන ගමන මේ ගතිය නතර වෙනවා. සංඥා නරාණං රතනං බුදුහාම දේශනා කරන ආහනේ ප්‍රඥාව මිනිසාට රත්නයක් කියලා. බැරි වෙලා හරි. උතුරු පැත්තේ ඉන්න මේ මිනිස්සුන්ට දකුණු පැත්තේ වතුර වගේ පේනකොට ඇහැට මෙහෙම පේනකොට එතන තියෙන නිදිද නේද කියලා පේන දෙයට ඔබෙන් බලන්න පුළුවන්කම තිබුණෙත් ඒක සුත්තක් හරි. එච්චරම වෙන ඉපමණකින් ගමන ඉවරයි. දුවනේ ඉවරයි. දැන් බොරුව පිටපස්සේ නිදිඟ පිටපස්සේ වතුර නැති තැන නැති ධර්මතාවයේ දුවනවා විතරක් නෙමෙයි නිහිතටපත් නොවන විතරක් නෙමෙයි සබාවකම වතුර හොයාගෙන තියෙන මාවතේ ඉතිරි වෙනවා ඒ වගේ හොඳට මතක තබා ගන්න ඇහැට තියෙන දේක කියන්නේ විඥානීය අධ්‍යක්ෂණය රූපේ තියෙන විඥානීය අධ්‍යක්ෂණය උතුරු පැත්තේ ඉන්න මිනිස්යාට දකුණු පැත්තේ ගලේ තියෙනවා වගේ තියෙන කම සබ්දය හෙනවා කියන්නේ විඥානය අධ්‍යක්ෂණය ගඳ සුවඳ රස ස්පර්ශ පිටත ගෙදර කියනවා දරුවා කියනවා හිණයක් දැක්කා කියලා අහවල් දේ මතක් වුණා කියලා දැනීම දැනීම හැඟීම කල්පනාව විඥානය අධ්‍යක්ෂණය අපිට මේ විඥානීය අධ්‍යක්ීමෙන් ජීවත් වෙන මේ ටික පරිහරණය කරන අපිට ප්‍රඥාව කියන එකේ කඳුලක්වත් නැති වෙන දුවනවා කියන එක නතර වෙන්නේ. මේ පැත්තෙන් රූපයක් බලනවා බලලා ඔන්න ඒ රූපේ තියෙන තැනට යනවා. අනේ ගියාට සැප පිරුණේ නැහැ. උපාදේ සංසිඳෙන්නේ නැහැ. දැන් තව කෙනෙකුගේ රූපයක් බලන්න යනවා. ඒකත් ටික වෙලාවක් යනකොට සිත් ආපහු ජීවිතේ. ආයෙත් මෙතන රූපේ බලන්න මෙතන මේ මේ රූපේ දැක්කොත් නම් හොඳයි. මේ රූපේ දැක්කොත් නම් සැපයි. කියලා ආයෙත් ඒකත් නිලියන. ආයෙත් එතන සැප පිරෙන්නේ නැහැ. එතන හොඳ නැහැ. ආයෙත් අනිත් පැත්තට ඒ පැත්තට දුවන මේ මේ රූපේ මෙතන කියලා මෙහාට නෑ එහාට කියලා මතක් කරනවා කොහොම මෙහෙම ඕගොල්ලෝ වැඩට යනවා ගෙදර යනවා ගෙදර ඉන්නම්දකට යනවා කියලා මේ දුවන්නේ ඔය එකම දුන්නේ බංගා <laughs> නෙමෙයි අහත් මේ ධර්මතාවය කියන්නේ අහගෙන දෙන්නේ අහගෙන දෙන්නේ එහෙනම් එතකොට එහෙනම් මේ එකම චක්‍රය කියන්නේ යන්නේ. එතකොට මහාට දිනනවා මහාට දිනනවා මහාට දිනනවා කියලා ඒ විදිහ බලනවා ඊට පස්සේ එහාට පැත්තට ඒ පැත්තට ගිහිල්ලා ඉස්සල බලපු රූපේ සීකරගෙන මේ පැත්තට. ඒ පැත්තට ගිහිල්ලා ඉස්සල බලපු රූපේ සීකරගෙන අපි ජීවිත වෙනතර කරලා තියෙන්නේ අර නිරුගේ එහාට මෙහාට මිනිහ දුවනවා වගේ සුද්ධංගත සත්ත හතර දිශාවටම වතුර තියෙනවා කියලා හතර දිශාවට නිරුගේ දෙකේ දුවනවා වගේ ඒ ටික නෙමෙයි අපි කරන්නේ. හොඳට දිවි කරලා බැලුවොත් මෙච්චර මහ පය ගහලා හරයක් තියෙනවා කියන තැනකින් අපි කළාට අපි ඔක්කොම කරලා තියෙන ඒක. ඒ දුවම දිවිල්ලේ එක මොහොතක්වත් නතර වෙන්නේ අඤ්ඤා නරාණ රතන ප්‍රඥාව නිහල රත්නය ඒ දුවන ලෝකෙ තුල ඔගලන්ට එක ටික ටික හරියි බලන්න පුළුවන් නම් මේ රීතිය පරිහරණය කළා එහා පැත්තට මේ රීතිය තියෙනවමයි කියලා එහා පැත්තට බලන්න. එහා පැත්තට තියෙනවා කියලා මේ පැත්තට බලන්නේ නැතුව. ඒකත් මේ මොකද කවදා හරි දවසක ඕගොල්ලෝ නිදුනොත් නිදෙන්නේ ඒ දින නතර වෙනවා. ඒ කියන්නේ එහෙම නතර වුණා නම් නතර වෙන්නේ ප්‍රඥාව නැමැති ධර්මතාවයෙන් දැකලම ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහත්යා මේ දෙකින්ම නමනේ සාරකල මහත්යෙක් කියන හරි මහත්ය බොණ්ඩක් කියන්නේ නෑ මේ මනෝමය දන්නේ. මේ ඒකට මේ විදිහට සහාත දියම මහාකට දියම මේ ස්වභාවයේ සවදාවත් නතර වෙන්නේ මහත් විඥානයේ අධ්‍යක්ෂණය තුළ විඥානයේ අධ්‍යක්ෂණය තුළ ඇත්තක් දකින්න හදන්නත් එපා හොඳට ඒවා ප්‍රයෝජන කරගන්න සංජීවය නිසා ජලය වගේ පෙනෙනවා කියලා කියන්නේ විඥාණයට ඇතුළේ විඥානයේ අත්දැකීම. එහෙම කියන මට්ටම තුල ජලය කියන මට්ටම තුලගෙන අනේ මේ වතුරත් අනිත්‍යයිනේ. අනේ මේ වතුරට වුණත් තණ්හා කළේ දුක එනවන්නේ. මේ වතුර කියන එක පස්සේ සුද්ධලෙක් නෙමෙයි අනාත්මයි කියලා බැලුවා කියලා අපිට මොකවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි බලන්නේ උනේ වතුර ඇතුළේ අනිත්‍ය දුකනක් නෙවෙයි වතුර කියන සිද්ධිය මෙහෙම එකක්. ඒ වගේ ඒකේ සමාතලේ නියෝමයේ අධ්‍යක්ෂකම තමයි මහත්යා කුචේ මොනිකේ කැටිර ගියක් දොරක් දහක් ගලක් කියලා අද අපි දන්න මත්තම දී කරගන්න ඇහැට පෙනෙන අපේ දැනුම් පරාජය දී කරගන්න. ගම්තාක් ආධ්‍යාත්මික වේවා බාහිර වූතේ ඒක ආකාරයක් තියෙනවා. අතීත අනාගත පටිච්චසමුප්පන්නව අධ්‍යාත්මව බහිද්ධාව ඕලාරිකව සුකුමව හිනව ප්‍රමිතව යම්දිරේ සම්පතිය සබ්බං රූපං. මෙලම රූප. අතීතයේ අසුරු කළ රූප වෙන්න පුළුවන් ඕගොල්ලන්ගේ මනසට එන්නේ අනාගත වෙන්න පුළුවන් වර්තමාන වෙන්න පුළුවන් මේ රූපේ ආධ්‍යාත්මික වෙන්න පුළුවන් බාහිර වෙන්න පුළුවන්. ඕලාරික රළු එකක් වෙන්න පුළුවන් සූම එකක් වෙන්න පුළුවන්. සීලයේ සම්මතයක් වෙන්න පුළුවන්, ප්‍රණීතියේ සම්මතයක් වෙන්න පුළුවන්, දුරේකක් වෙන්න පුළුවන්, ළඟ වෙන්න එකක් පුළුවන්. සම්බන්ධ මේ ඔක්කොම රූප. දැන් ඕගොල්ලන්ට අධ්‍යක්ෂණක් තියෙනවා කියලා කියන්නේ මොනවද අධ්‍යක්ෂණය? ඒක මේ විඥානීය අධ්‍යක්ෂණය තුළ පවතින ඔය රූපේ විදර්ශනා කරනවා කියලා කියන්නේ. අනේ මේ රූපය අනිත්‍යයි, මේ රූපය දුක. ඒකේ බලන්නේ ඒ ඒකේ සාකාරීත්ව රූපේ දිහා තමයි අනිත්‍ය දුක යනවා. ඒ රූපය ඇතිවන්තේ දුකවලත් නොවන එකෝස් ආකාර ඌනේ රූපය අනිත්‍ය දෙයක් දිග්ගයක් කියලා බලන්න. ඒක කොහොමද බලන්නේ? ඒක කොහොමද බලන්නේ? එකෝස් ආකාර ඌ රූපය අනිත්‍ය දෙයක් දිග්ගයක් අනාත්ම දෙයක් කියලා බලන්න අපි. ඒක නම් කියේ විඥානයේ අධ්‍යක්ීමක ඔබ්බෙන් පවතින යථාර්ථයේ නෝනාරමණය යන්නේ අරගෙන ගියාම අරගෙන ගියාම අපිට තේරෙන්න ඕනේ අපේ රූපය කියලා දකින්න තැනක මේ වගේ ධර්මතා පහක් තියෙනවනේ අපි එකිනෙකක් කියලා දකින්නවා කියන තැන තමයි ඒ තැන ඔහොම ඇලිලා ඔහොම බලන ඒ විදිහට අතුරු කරන ලෝකයට ඉදීම කර්ම රැස් වෙනවා කියලා අනුකම්පාවෙන් බුදුහාමුදුරුවෝ පහළ වෙනවා අපේ දේරගන්නේ ඒ පහළ වෙලා ඔය අපි අපි ගාව ඉන්න අපි ගාව තියෙන මේ දර්ශන පතේටම යරදී කියන බුදුහාම. යරදී වූ මුචතර කාලයක් රාග දේශ මොහ හම්බෙන්නේ මේ විදිහට ඇහැට මෙහෙම රූප කියලා හිතගෙනවත් තමයි. රාග දේශ මොහ ඇතිවෙච්ච ඒ මත්තම තුලම නැතිවීමක් අපි බලන්නේ. නැති වෙනත් තමයි බුදුන්. රාග දේශ මොහ ඇතිවෙච්ච ඔය මානසික මට්ටම වෙනස් නෙවෙයි. ඒ රූපේ කියලා හම්බෙන ඔය මට්ටම තුලම අපි නැති බව බලනවනේ. ඒකයි නිවනයි සතරයි දෙක එකට තියෙන්නේ. මාර්ගයයි සතරයි දෙක එකට තියෙන්නේ. නමුත් අපි හොඳට දැනගන්නට ඕනේ අපිට මෙච්චර කාලයක් යම් මට්ටමක දැක්මකින් නම් රාග දෝෂ මොහ ඇති වෙන්නේ. ඒ මට්ටම තුල රාග දෝෂ මොහ නැති කරන්න බෑ. ඒ හම්බෙච්ච මත්තම දැන් රාග දේශ මොහ ඇතුලේ ඒ මත්තම නිගෙන බවයි රාග දේශ මොහගේ මොකද හිතන්නේ දැන් රාග දේශ මොහෙන් නිදීමට කරන්න තියෙන්නේ ඒක. කියන කෙනට අපේ මනස දිවෙන්න ඕන. ඒ කියන්නේ මංගෝ විහ ජලය වගේ තේරුණාම නම් මට ජලය හොඳයි හේ ජලය නරකයි කියලා දැනත්ත කක නැත්ත ගැටි වෙනවා. විපාකයේ ඇති වෙනම ජලයේ තියෙනවා කියලා බොණ්ඩ දීවි. ඒ සීතල වෙලාවට විපාකයේ නැති වතුර හොඳට තියෙන දාට අන්නේ වතුර ටිකක් වතුර ගෑවෙන්නවත් දැන් නැත්නම් දැනකින් අනුනාපෙත් එනවන ะ. මනාප අමනාප දෙක වතුරේ නම් නැතද කියන්නේ. ওই මනාප අමනාප දෙක ආව මට්ටමට ඉගෙන හිත තබාගෙන අනේ වතුරත් අනිත් කියයිනේ වතුරත් දෙකයිනේ කියලා බලලා අපි ඉඳෙන්න හදනවා නම් මේක විහිළුවක්. අපි එහෙම කෙරුවා කියලා ඉඳලා තින්නේ එකම තැන. නමුත් මට ආන්ත්‍රිකයක් විද්‍යාවක් ආත්ම දෙයක් වතේ කියන්නේ කිසිම දෙයක් ඒ හින්නේ මට මේ වතුර හැටියට මෙහෙම තේන සිද්ධියෙන් පවතින අර්ථය තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තහම යම් දවසක මේ වතුර අනිත්‍යයක් විද්‍යාවක් නැති වෙනවා. ඒ වගේ රූපේ කලකිරෙන්න නම් එකලස ආකාරයෙන් හම්බෙන මේ රූපය හම්බෙන තැනක පවතින ඇත්ත බලන්න. බුදුරජාණන් වහන්සේ පහළ වෙන ওই ටිකම පෙන්වන්නේ. මොකද අපි ওই ටික නොදන්න කෙන නිසා සතර ජීවි. ඒක හොඳ කරුණක් අහන නාග කියන මිනිස් නාග කියන සංවාදයේදී ඒක මම මහත්යගෙන් අහන්නේ. ඊළඟට මහත්ය. ආගනේ ඉස්සර දන්නවත් ඇති මම කියන්නේ නැතුව මම පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා ඒක ප්‍රශ්නයක් වගේ. බුදුහාමුදුරෝ දුෂ්කර ක්‍රියා කරන බුදුරජාණන් වහන්සේ කළ දුෂ්කර ක්‍රියාව මොකක්ද? බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළා කියලා දන්නව නේද? බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ විස්තර කළා ලහිනා හිතුවා හිත බන්නේ කියලා. බෝසතාණන් වහන්සේ නිවසාඳු. බෝසතාණන් වහන්සේ විස්තර කියාවා බුදුරජාණන් වහන්සේට විස්තර කියා දෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ විස්තර කළේ. මාගතේන සාමුදුරන්ගේ නිවිදහාන් දවහනවා මුදිනෝගේ කළ දුෂ්කර ක්‍රියාව මොකක්ද කියන්නේ? රාජසේ මහාමුදුරේ උත්තර දෙන බුදුරජාණන් වහන්සේ කළ දුෂ්කරත්ම ක්‍රියාව තමයි. ඒ කියන්නේ අමාරුම ක්‍රියාව තමයි. එක් මොහොතේ එක චිත්තක්ෂණයේ එකට උපදින එක් අවස්ථාවක් පහකට බෙදලා දෙන්නේ. මේක තමයි අමාරුම දුෂ්කරත්ම ක්‍රියාව කියන්නේ. එක් මොහොතේ එක් මේ පෙරපසු නැත්තේ එකටම උපදින මේ අපි ආරම්භයක් දකින්න කියන තැනක තියෙන එක රුපියක් වෙනවා කියන එක පිටක් උපදින වෙලාවේ එක චිත්තක්ෂණේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට ඇරෙන්න මේක බෙදලා උඩුකුරු කරලා පනවන්න කියලා වෙන කිසිම දෙනෙකුට නෑ සුභාංගයේ දැක්ක මෙතන කියන රූපේ වෙන සම්මා සංකාර විඳින කියන ධර්මතා පහක් එකක් විතර නෙමෙයි කියනවා. ඒකට බුදුරජාණන් වහන්සේ කළ දුෂ්කරත්ම ක්‍රියාව හැටියට නෙමෙයි. එතකොට මේ අන්තිමදී මේ දහම අහලා නැති ලෝකයා මේ දහම අහලා නැති කාලේ අපි රූපේ රූපේ රූපේ කියන තැනින් තනලා පළඟතිය වගේ එකම විදිහට බලවනම් බලනවා නම් බලවනම් බලනවා නම් අපිට දහම ඉගෙනගෙන වැඩක් නෑ. දහම ඉගෙන ගත්තා නම් තේරුණා නම් ඉගෙන ගත්තා තේරෙන්නේ මෙන්න මේ මෙතන කවුරු මානසික මට්ටමේ නෙදෙන්නේ. එකක් විතර හම් වෙන තැනක මේ ධර්මතා පහක් වෙනවා කියලා පිළිගන්නේ. ඒ අදාපින්න මානසික මට්ටමේ නෙදුවා. සාම ඉතලයක් තමයි සාකච්ඡා කරනවා නම් කතා කරනවා නම් කළොත් ඒක මේ රූපය නිසා මේ යෝජන සංඥා සංඛාර විඥානයේ නාම ධර්ම දෙකක් පහළ වෙනවා කියලා ඕගොල්ලෝ දකින්නේ රූපේ නිසා මෙහෙම නාම ධර්ම ටිකක් පහළ වෙනවා කියලා ඕගොල්ලෝ බලාගෙන ඉන්නේ රූපය කියලා බාහිරට පරින්න බැරි බව. ඒක නෙමෙයි. එතකොට ඔගොල්ලෝ රූපය බලනවා රූපේ නිදුලා. ලෝකය බලන රූපේම බලන ලෝකයේ මානසිකමත් නිදුලා. ඉන්සංගත සතා රූපයයි කියලා බලන නිදුලේ දිහාම අපි බලන ඒ සංඥාවෙන්. හැබැයි ඒ රූපේ නිදුලා ඒක ඒ ඉන්සංගත සතා කල්පිතම් උදාන සෝදා යවන්නේ රූපයක්. ලෝකෝන් කියන ඒ වගේ මේ ලෝකය යම් රූපයකට උපේක්ෂායි නෝ ඒ රූපම පරිහරණය කරන්න පුළුවන් ඒ රූපෙම දිලා ඒ සමඳුනේ පූජ්‍යපාද මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් පසුගිය දවස් වල ලැබූ ಧರ್ಮ ಸಾಕಚ್ಚಾಗಿ ಕೊಡಿಸುತ್ತಾರೆ